තිරුවන් සරණයි හැම දිනකටම හැම දිනමත් මේකමත් ගෞරවයෙන් අද දවසේ දීපතු පිළිගන්නවා සති අංගහවදා දිනයන් පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට දවසේදී අපිට ලිහිමත් සම්පාදයෙන් ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපද ලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම් සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. ඉතින් මම මේ සම්බන්ධ සිටිනා සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමද নমස්කාර කර සිටිමින්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 තවන් සිසිලස ස්කයිප් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ වෙනදා මෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ කියන අදහස මූලික කරගෙන තමයි මේ ආකාරයට සම්බන්ධ වෙන්නේ. අපි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණය තමයි කරගෙන යන්නේ මේ ශ්‍රවණ සාකච්ඡාව ඔස්සේ. ගිය සතියේ අපි කතා කරන්න යෙදුනා සල්ලේක සූත්‍රය. සල්ලේක සූත්‍රය අතුරු කරගෙන අපේ ජීවිතයට බුදුරන් වහන්සේ පෙන්නපු ඒ දහම් පරියාය අපි විවිධාකාර පැතිවලින් සාකච්ඡා කරන්නට යෙදුනා. එවගේ මේ පෙන්වවදාල ඒ ධර්මයේ තුල බුදුරන් වහන්සේගේ අනන්ත ගුණයන්ගේ අපි අසම සම ගුණය පිළිබඳවත් කතා කරන්න හේතුණා. මේ කෙලෙස් දුරු වීම කියන කාරණාව ආර්ය විනයට අනුව කොහොමද සිදුවන්නේ? ආර්ය විනය තුල කෙලෙස් දුරු වීම කියන්නේ කොහොමද? ඒ වගේම ලෝකේ කෙලෙස් දුරු වෙනවා යයි හිතාගෙන ඉන්න රූපාවචර සමාධි අරූපාවචර සමාධි මෙන්න මේවා කෙලෙස් දුරු වීමක් ආර්ය විනයට විවහාර නොකරන බවත් ඒ ආර්ය විනය තුල රූපාවචර සමාධි ධිට ධම්ම සුඛ විහරණය පිණිසත් අරූපාවචර සමාධි සාන්ත විහරණය පිණිසත් පෙන්වා දෙන බව අපි දා දේශනාව තුළ ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ වගේම විවිධාකාර විදිහට කෙලෙස් දුරු වෙන පැති ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, අවිහිංසාවෙන් වෙන්වීම, මෙන්න මේ ආකාරයට ඒ කෙලෙස් දුර්වීමක් වෙන ආකාරයට සිදු වෙන හැටි ආර්ය විනය ආර්ය දර්ශනයත් එක්ක බුදුරණවහන්සේ වෙන්න න්‍යායත් එක්ක ඒ බුදුරණවහන්සේ ඉදිරිපත් කරපු දේ කාරණාවේ පරියායදී කෙලෙස් දුර්වීම බව කතා කරා. ඒ වගේම මේ පරියායම කෙලෙස් දුර්වීම වගේම ලෝකයේ කතා කරන දේදී සිතක් ඉපදීම බව මහා කුසල් කියන පැත්ත. ඒ වගේම පහළට ඇදලා දාන දේ අතහැරලා ඉහළට ඇදලා දාන දෙයට යන පැත්ත. ඒ වගේම නිවීම කියන මේ කර්ම කිහිපයක් එක්ක ඒ දේශනාවේදී බුදුරන් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතින් මෙතනදී ඇත්තටම අපට ගොඩාක් කාරණා මේ සම්බන්ධයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි මේ ක්‍රම හතර මේ ක්‍රම කිහිපෙම අපට පුළුවන්කම ලැබිලා තියෙන අපි සමහර අවස්ථාවලදී කරන දේ. දැන් මේකේදී විශේෂ විශේෂ කාරණාවක් තමයි සිතලම සුඛ විහරණයට සමාධිය කියලා කිව්වා වගේම කෙලෙස් දුරු වීම කියන කර්ම විග්‍රහ කරද්දී මිත්‍යා සමාධියෙන් ගින්න සම්මා සමාධියට යොමු වීම කියන්නේ කෙලෙස් දුරු වීමක්. එතකොට නමුත් සමාධිය වඩන කාරණාව විදදම් සුඛ විහරණයක් ග්‍රහයක් කළ දුන්නා. එහෙනම් එතන මොකද මේ පරියාය? ඒ දේශනාවේ මුලින්ම පටන් ගත්තේ අනාත්ම නැත්නම් මේ ලෝක පටිසංයුක්ත අත්වාද පටිසංයුක්ත මෙන්න මේ දෙක පාලක කරගෙන හටගන්න දෘෂ්ටිය දුරු වෙන දේ තමයි මේ ශාසනයේ මූල ආරම්භය මේ ශාසනයේ පටන් ගැනීම අන්න ඒක පාදක කරගෙන තමයි විග්‍රහ කරගෙන කියන්නේ එහෙනම් ඒකත් එක්ක යන ප්‍රතිපදාවකදී දුරු වෙන වැඩ පිළිලක් එක තමයි කෙලස් දුරු වීමක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක මුල් තැන ඉඳලා අපිට කුසල් පැත්ත යහපත් පැත්ත ඊළඟට ඉහළට යන එක ඇති කර ගැනීම මෙන්න මේ විදිහට සමානුකූලව යන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් මේ කෙලෙස් දුරු වෙන තැනදී මූලාරම්භය වන ලෝකය දැන් ලෝකයා හා ප්‍රතිබද්ධ වෙලා ආත්මය හා ප්‍රතිබද්ධ වෙලා විසුද්ධිය තියෙන්නේ ආත්මය කියන පාදනාවත් කාරණාවත් එක තමයි මේ ලෝක කියන සියලු විවහාර එන්නේ. එතකොට නම් ඒ දේ පාදක කරගෙනයි ලෝකෙ දෘෂ්ටි තියෙන්නේ. ඒ දේ එකතු කරගෙනයි ඒකත් එකයි ලෝකෙ තියෙන්නේ. මේ සියලු දෘෂ්ටි තියෙන්නේ. ඇයි ඒක තුල ඉඳලා ඒකට හිඳගෙන බුදුරණවහන්සේගේ ගාථා තියෙනවා නිවිත්තන් නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානින් පස්ස ලෝක සදේවකම් කියලා බුදුරණස් විග්‍රහ කරනවා මේ අනාත්ම ලෝකයා අනාත්ම ලෝකේ ආත්ම වශයෙන් අරගෙන මේ ලෝකයා අනාත්ම දේ ආත්ම වශයෙන් අරගෙන ඒක ඇතුළට හිඳගෙන මේ නාම රූප ඇතුළට සිංගගෙන මේ ඇත්තයි කියලා හඟිනවා කියනවා. එතකොට මේ ලෝකයේ තියෙන සියලු දෘෂ්ටි මොකද තියෙන්නේ? අනාත්ම කාරණාව අනාත්ම ස්වභාවය අනාත්මයි කියලා කියන්නේ මම කියලා ගැනීමේ තියෙන වැරද්ද. එහෙනම් මම කියලා ගැනීමේ වැරද්දක් තියෙන තැනක මම කියලා හදාගෙන ඒ හදාගෙන ඒකට නාම රූපය ඇතුළට වින්ගගෙන ඒ ලෝකේ ඇති කියලා ගත්ත ලෝකේ ඒක ඇතුළට වෙලා අන්න මේක ඇත්තයි කියලා හිතන පදනමක් තියෙන. ඉතින් ඒකත් එක තමයි මේ ලෝකේ සියලු දේවල් හටගන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේක මේ ඇති වෙන කාරණාවත් ඒ ඇති වෙන තැනදිම යතහ භූත වශයෙන් නේතම්මම නේසමස්මින මේසවත්තාති කියලා දැක්කන අන්න ඒක කියනවා මේ මම කියලා කාරණාව ගැනීම වැරද්ද තමයි දුස්ති වලට යන්නේ ඒක දුර වෙන එක. එතකන් තියෙන දුස්තිත් එක්ක දැන් අපිට මේ ලෝකෙ මොනවා ගත්තත් හැම එකක්ම තියෙන අපි නාම රූපේ රූපේක ප්‍රේගකර එකත් එක්ක ඇත්ත එක හිතාගෙන ඉන්නවා. එහෙනම් එතන තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ මූල ආරම්භය. ඔන්න ඕක තමයි බුදුරණවහන්සේ නමකට විතරක් ආවේනික ලක්ෂණය. මම ගිය සතියේ සාකච්ඡාවේ පැහැදිලි කරා බුදුරණවහන්සේට විතරක් ආවේනික දේ ලෝකේ බුදු කෙනෙක් පහළ පමණක් පෙන්වා දෙන දේ. බුදුරණවහන්සේ තවත් දේවල් පෙන්වා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික පෙන්වා දෙන දේ. මෙන්න මේක එක තමයි බුදුරන් වහන්සේව තේරුම් ගන්න පුළුවන්. බුදුරන් වහන්සේව සරණ යන්න පුළුවන්. බුදුරන් වහන්සේ කිය ප්‍රතිපදා හුරු කරන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුරන් වහන්සේ මේ ලෝක කිසි කෙනෙකුට සමාන කරන්න බැරි. අනිත් දේවල් වලදී ඕන දෙක සමාන කරන්න පුළුවන්. එහෙමනම් අපි බලන්නට ඕනේ කල්පනා කරලා මෙන්න මේ කාරණාව එක්ක අපි කොහොමද යමු වන්නේ? බුදුරන් වහන්සේගේ ධර්මයට යමු වන්නේ කොහොමද? බුදුරන් වහන්සේ වෙන ධර්මය අපි තේරුම් ගන්නේ කොහොමද? ඒකත් එක්ක මේ ලෝකයේ දිහා බලනකොට මේ සත්‍ය ස්වභාවයත් එක්ක මේ අපේ මේ නාම රූපයට රිංගගෙන මේ ලෝකයේ දකින්න වැඩපිළිවෙල මම කියලා ඒ කියන්නේ අනාත්මදී ආත්ම වශයෙන් අරගෙන මම කියලා අරගෙන ඒකට රිංගගෙන ඒක ඇත්තයි කියලා හිතාගෙන අපි කරන වැඩපිළිවෙල හරියට අපි හිර කූඩුවක් හදාගෙන අපිම හිර කූඩුවක් හදාගෙන අපි මේකට ගිහිල්ලා අපි මේක වහගෙන අපි මේ අතුරු හංගලා අපිම හොයනවා ඒකෙන් පණින්න මෙන්න මේ වගේ වැඩපිළිවෙල තමයි ලෝකේ තියෙන්නේ. මේ ලෝකයේ ඇත්තටම සත්‍ය දකින වැඩපිළිවෙලකට වඩා යොමු වෙන්නේ තමන් නැත්නම් ආත්මවාදයේ ඊළඟට ලෝක ආත්මය සහ ලෝකය කියන මෙන්න මේ කරුණොත් එක්ක මේ ඉන්න ඇති දේ තුල ආත්මෝ ස්වභාවයක් කියලා ගත්ත දේ තුලම තව බෙද බෙදා හොයලා නිවීමක් හොයන්න අඩ පිළිලා තමයි ලෝකෙ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔක්කොම ඉක්මවලා අන්තවලට යන්න නැතුව ඒ ලෝකයේ අන්ත ලෝකයේ තුල විවිධ අන්ත තියෙනවා. ලෝකේ පාදක කරගෙන යන්න තියෙන්නේ. ඒ දෘෂ්ටි තියෙන්නේ. ඒකේ අතීත යුගයේ හරියට තිබුණා. අද සමාහලවට ගොඩක් කර අපි දන්න කාරණා අපේ බුදුරන් වහන්සේගේ නාමයෙන් අපට තියෙන ගොඩක් කාරණා සමාහලවට තියෙන මොකද්ද? ඒ සියලු කාරණා සමාහලවට කියන්නේ ඒ ඒ අතීත විමුක්තිය හොයපු අනිත් අය ඉදිරිපත් කරපිට නිසා අපි මේ දේශනාව පාදක කරගෙන මේ දේශනාව මුල් කරගෙන කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙනම් දැන් මේ ප්‍රශ්න අහන්න අවස්ථාව පෙරවන් කරමු. හොඳයි. හොඳයි. සල්ලාම් සුදෙනේ යොමු වෙන ප්‍රශ්න වලින්. අවසරයි සංහංශ ඔබ වහන්සේගේ දේශනාවේදී මට තේරුනේ ආත්මය සමග ආත්මයත් එක්ක තමයි ලෝක දෘෂ්ටි ඇති වෙන්නේ. එතකොට ආත්මය තුලම ඉඳගෙන ආත්මදේ අනාත්මදේ ආත්ම ලෙස අරගෙන නාම රූප තුලට සිංගලා ජීවත් වෙනවා වගේ අදහසක්. ඒෙන් තමයි කෙලෙස් ඇති වෙන්නේ කියලායි අවබෝධුනේ ස්වාමීන් වහන්සේ. ඒක අඩුපාඩුවක් තියෙනවා නම් සකස් කරලා පැහැදිලි කරලා දෙන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පෙරලන් සරණයි. පෙරලන් සරණයි. සුත්තනිපාත දසනපසන සූත්‍රයේ තමයි මේ ගාථාව තියෙන්නේ. අනත්තනි අත්තමානින් පසලෝකන් සදේවකම් නිවිත්තං නාම රූපස්මින් ඉදන් සත්‍යන්ති මඤ්ඤති. අනාත්ම දේ ආත්ම වශයෙන් අරගෙන දෙදවලෝ දිහා බලව කියනවා. කියන්නේ මේ ලෝකයා ආත්ම වශයෙන් අරගෙන ඉන්න මේ අනාත්ම ස්වභාවය. ඊළඟට එහෙම ආත්ම වශයෙන් අරගෙන නිවිතන් නාම රූපස්මිදන් සත්‍යති වන්නේ. නාම රූපෙට සිංගගෙන මේ ඇත්ත බව හිතනවා. කියන්නේ ලෝකයේ ඇත්ත බව හම් වෙන්නේ නාම රූප ඇතුළට රිංගගෙන නාම රූපයක් ඇති බව හම්බෙලා තියෙන්නේ මේ ලෝකයේ ඇති බව හම්බෙලා තියෙන්නේ මේ අනාත්ම දෙයත් එක්ක. දැන් අපි ගත්තොත් පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මය සත්‍ය දර්ශනයට යොමු වෙච්ච තැනදී එතනදී හම්බෙන දේ තමයි මම කියලා ගැනීම වැරද්ද. ඔක කියනවා ලස්සනට විග්‍රහ කරලා මොලිපගුණ සූත්‍රයේ මේ යමෙක් කවුද විඥානය අනුභව කරන කවුද ජාතිය කරන ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නේ වැරදීම ඇයි? එතන ආත්මය කාර්යෝපණය කළ කියන්නේ. එහෙනම් ආත්මය කියන කාරණාවේ වැරද්දක් හම්බ වෙන්නේ මේ හේතුඵල න්‍යාය දකිනකොට. හේතුඵල න්‍යාය නොදකින නිසා ආත්මයක් කියලා හම්බෙලා. පටිච්චසමුප්පාද න්‍යාය නොදකින නිසා හම්බ වෙනවා ආත්මයක් ඇති බව. ආත්මයක් ඇති බව හම්බුනාට පස්සේ මේ ලෝකේ හම්බුනේ ආත්මය නිසා හම්බෙච්ච ලෝකේ ආත්මය නිසා හම්බෙච්ච මම මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය හේතුඵල න්‍යාය නොදකපු නිසා හම්බෙච්ච දේ අන්න ඒකත් එක්ක මේ ලෝකයට ඒක කොටු කරගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මනස හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය මෙන්න මේ අන්‍යෝන්‍ය පත්‍යෙන් සකස් වෙන ලෝකයේ තුල එය ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ස්ථිරයි කියලා හිතාගෙන ඉන්නවා. මේ අනිත්‍ය වශයෙන් සකස් වෙච්ච ලෝකයේ අනිත්‍ය බව නොදැකීම නිසා අනිත්‍ය වශයෙන් සකස් වෙන ලෝකයේ කියන අනිත්‍ය පදනම පාදක වෙලා තියෙන්නේ. පටිසමුපාද න්‍යායක් සකස් වෙනවා අනිත්‍ය පාදක වෙලා. එහෙනම් මේ අනිත්‍ය පාදක වෙලා සකස් වෙච්ච ලෝකයේ අනිත්‍ය නොදකීම නිසා තමයි ආත්මය කියලා හම්බුනේ. මෙන්න මේ ආත්මය කියලා හම්බවීමත් එක්ක මේ ආත්මීය ස්වභාවය තුළ මම කියලා අරගෙන අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒක ඒකම හරි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ කාරණාව අපිට තේරුම් ගන්න ලොකු නුවණක් ඕනේ. ඒ ලොකු නුවණක් ඇති තැන තමයි මේ කාරණාව වැටෙන්නේ. එතකන් අපි ලෝකේ සම්පූර්ණයෙන්ම අපට හම්බෙන සියලු සංඥා නිමිති මේ ලෝකයේ සියලු දේවල් අපි ආත්ම වශයෙන් ගත දේ නිසා හම්බුනේ. දැන් අපි කතා කරනවා මෙතන මම කියලා දාගන්නේ නැහැ කියලා. හැබැයි මේක හම්බුනේ කොතනද? මේක හම්බුනේ මට හම්බුනේ. යම් කිසියක් නම් කරේ දැන් අපිට නම් කරන්න දේ බාහිර භෞතික දෙයක් නෙවෙයි නම් කරන්නේ. නම් කරන්නේ මම. එහෙනම් පුජ්‍යලෙක් නම් කිරීම තියෙන්නේ. එහෙනම් මේ ආත්මය කියලා අරගෙන තමයි අපිට මේ ලෝකයේ සියලු දේක් හම්බලා තියෙන්නේ. ඉතින් මේ කාරණා තමයි ඒක විස්තර කරලා තියෙන්නේ. ඒක ලස්සනයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සල්ලේක සූත්‍රයේ අර කෙලෙස් දුරු කරන මාර්ගය පැහැදිලි කරද්දී සම්මාදිට්ඨියට පැමිණිලා ඒ කරන ප්‍රතිපදාවේදී ඇයි බාද්දතුන් වහන්සේ විශේෂයෙන් අන්න කරත් ඒ මම නොකර කරන්නේ නැහැ කියලා විශේෂයෙන් අර බාහිරේ සහ තමා වෙන් කරලා දක්වලා තියෙනයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම තවදුරටත් අර තමා කියන දෘෂ්ටිය තුළට යෑමක් සිදු වෙනවද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. සර්වන් සරණයි. එතන පැහැදිලි කරනකොට දැන් ඒ හැම එකම පැහැදිලි කරනවනේ මේ මන්න දේ තුළදී සමන්ට සමන් ඉහළකට කෙලස් දුරු වීම. ඒ කෙලස් දුරු වීමක් සමන්ට ලැබිලානේ. දැන් මේක අනාත්ම දර්ශනයක් බුදුරණවහන්සේ විග්‍රහ කරන යන පැත්තේදී ලෝකේ විග්‍රහයක් කරන්න දෙන්න ඕනෑ යම් කිසි ප්‍රතිපදාවක් එක්ක. දැන් අපිටම කෙලෙස් දුරු වීම. ඒතකොට කෙලෙස් දුරු වීමක් කියන කාරණා තමන්ට හම්බුනාට පස්සේ තමයි අර කෙලෙසිය නැති බවක් එක්ක ගලපණු තියෙන්නේ. එතකොට එහෙනම් කෙලෙසිය දුරු වෙන තැනදී ගලපීමක් කරන්න තියෙන්නේ තව දෙයක් එක්ක. ඊළඟට විශේෂත්වයකට ගිය තැනදී දැන් එතන කියනවා පහළට යන්න නැතුව ඉහළට යන තැනදී. එහෙනම් පහළට යන දෙයත් එක්ක ගලපන්න. දැන් තමන්ට ඉහළට යන සබය හම්බෙච්ච නිසා මේක තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට චිත්ත උපාදයක් වීම තැනදී. එතකොට චිත්ත උපාදයක් වෙනකොට ඒ චිත්ත උපග හසිතනත් එක්ක ගැලවීමක් ගන්නවා. නිවීමක් එක්ක. ඒක මේ හැම එකදීම එහෙනම් කුමකින්ද නිවුනේ කුමකින්ද කෙලෙස් දුරු වුනේ කුමකින්ද ඉහළකට යන්නේ කියන කාරණාව ගැලපීමක් කරන්න වෙනවා. ඒකෝ දැන් තමා තුළ තමා තුළ ඒ කාරණාව නැතිතනදී කෙලෙස් දුරු වීම නම් හම්බෙන්නේ තමා තුළ හම්බෙන්නේ ඉහළට යෑමක නම් එතකොට එහෙම වුණොත් කොහොමද ගැලපීමක් කරන්නේ වෙන දෙයක් එක්ක ගැලපන්නේ. එහෙනම් අන්නේ ගැලපීම තමයි ඒ පැහැදිලි කළා බුදුරණාහි පෙන්වන්නේ. එතකොට අපිට මේ ධර්මයේ විග්‍රහ කරනකොට අපිට මේ ධර්මයේ අනිවාර්යයෙන්ම පැහැදිලි කරගන්න වෙනවා යම් වචන යම් කාරණා හේතු කරගෙන නැත්නම් අපිට මේ ධර්මයේ පැහැදිලි කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහය හරිම සූක්ෂමයි. ඒක අපි වටහා ගන්න ප්‍රතිපදාව හරිම සූක්ෂමයි. හැබැයි අපිට ඒ ප්‍රතිපදාවේදී දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ කෙලෙස් පිරුවෙන ප්‍රතිපදාවකට යමුනාට පස්සේ ලෝකයේදී දැන් අපිට ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. නැත්නම් මේ ව්‍යාපාදයෙන් වෙන් වුණා. එතකොට එහෙනම් ලෝකයේදී ව්‍යාපාදයේ ඇති බවක් එක්කනේ විමිච්ච දැන් කතා කරන් තියෙන්නේ. හැබැයි වෙන් වුණේ අර කෙලෙස් දුර වෙන ප්‍රතිපදාවක් එක්ක. අන්නේ ආධ්‍යාත්මයේ තියෙන චින්තන වැඩ පිළිවෙල වෙනස්. දැන් ඒකයි මෙතන පරයය කීපයක් තියෙන්නේ. ප්‍රාණඝාත වෙන්වීම විශේෂත්වයකට යamak තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම චිත්ත උත්පාදයක් බවට තියෙනවා. ප්‍රාණඝාතනීයම නිවීමක් බවට අවසානයේදී ඒක විග්‍රහ කරනවා. එතකොට එහෙනම් මේ එක එක පරයය විග්‍රහ කරන්නේ ඇයි? ඒක ඕනකොට කරන්න පුළුවන්. හැබැයි ඒ කරන්න යන හැඟීම, කරන විදිහ, කරන වැඩ පිළිවෙල වෙනසක් තියෙනවා. අන්නේ වැඩ පිළිවෙල වෙනස එක තමයි මේ කෙලෙස් දුරු වීමක් කියන කාරණාව අර බුදුරණවහන්සේගේ ආර්ය දර්ශනයත් එක්ක කෙලෙස් දුරු වීම මේකයි කියන කාරණාව. ආර්ය දර්ශනයේදී ආර්ය න්‍යාය නැත්නම් ආර්ය විනයේදී කෙලෙස් දුරු වීමක් නොවන බව සමාධි විග්‍රහ කරනවා. නමුත් මෙන්න මේක කෙලෙස් දුරු වීම බව විග්‍රහ කරලා පෙන්වනවා. ඉතින් ඒක අනිවාර්යෙන් සංසන්දනයක් කරන්න වෙනවා මේ ලෝකයේ විවහාරයත් එක්ක. නැත්තම් ඒක තේරුම් ගන්න නැත්තම් ඒ විවහාර පැනවීමක් කරන්න බැරි වෙනවා. මනින්ද බැරි වෙනවා. විග්‍රහයක් කරන්න බැරි වෙනවා. විග්‍රහයකදී පණවීමකදී ඒ කාරණා පැහැදිලි කරන්න වෙනවා. ඊට පස්සේ මෙතන දැන් මේ අකුසලයේ කියලා කියද්දී වෙන්වීම කියද්දී ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා එහෙම කියලා කියනවනේ. දැන් ඒතකොට ස්වාමීන් වහන්සේ මේ මුලින් අත්වාද ලෝකවාද දෘෂ්ටි දෙක ඒ දෙක ඉතලා පැහැදිලි වීමක් කරලා තමයි කරන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රය කියනනේ අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දැනගන්නවා නම් එතකින් සම්මාදිට්ඨිය කියලා. ඒකට අකුසලයේ කියලා දස අකුසලයේ එතනක් වෙනවා. නැත්නම් මේ අකුසල මූලයේ කියලා ලෝභ, ද්වේෂ, මෝහය පෙන්වනවා ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒක මෝහය කියන්නේ ස්වාමීන් වහන්සේ පරිසම්පාද නොදැනීම කියලා අපිට ගත්තොත් අත්වාද ලෝකවාද දෘෂ්ටික හැදෙන හැටි කියලා අපිට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒතර කුසලයක් කියලා ඒකෙන් වෙන්වීම ආපහු පෙන්වනවා. ඒතර ස්වාමීන් මේ සූත්‍ර දෙක එහෙනම් ලස්සනට ගැළපෙනවා වගේ මට හැඟුණ එක ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේ සේවන සර්ණයි. සේවන සම්මිකයත් දැන් අකුසලයේ සහ කුසලයේ පැති දෙකම විග්‍රහ කරනවා. එතකොට ඇත්තට මෙතන විග්‍රහ කරන කාරණාවත් එක්ක මේ හේතුව නැත්නම් පටිසම්පාද නිගමන නැත්නම් මේ ලෝභය කියන කාරණාව. මේ ලෝභය කියන කාරණාව, මෝහය කියන කාරණාව, ද්වේෂය කියන. ඒතර මේ කර්ම තුනම විග්‍රහ කරනවා. හැබැයි මෝහය කියන්නේ අපි අපට කොච්චර කිව්වත් අපට යන්නේ ලෝභ ද්වේෂ කාරණාව විතරයි. නමුත් මෝහය කියන කාරණාව අපි සම්මිකමේ ඊළඟට දැන් හේතුව සහ ඵලය කියන විග්‍රහය අපි හරියට දැක්කා. මේ සම්මාදිට සූත්‍ර පිළිබඳව කතා කරමු. ඒ සම්මාදිට සූත්‍රයේදී පැහැදිලි කරලා පෙන්නන හැම තැනම තියෙන හේතුඵලයක් විග්‍රහයක්නේ. එකම විග්‍රහය කියන්නේ. හැබැයි කරුණු වෙනස්. එහෙනම් කරුණු වෙනස් එකම විග්‍රහයට කතා කරන්න වෙනවා. එහෙනම් එකම විග්‍රහයේදී සම්පූර්ණ මේ ඵලය සහ හේතු අකුසලය සහ අකුසල මූලය අකුසල මූලයට හේතු ආරක කුසල මූලයට හේතුව අලුබදේ සම. එහෙනම් මෙන්න මේ හේතුඵලය කියන කාරණා දෙකත් එක තමයි හරි දර්ශනයකට යොමු වෙන තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් මේ දේශනාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ ලෝභය, දේශය, මෝහයේ දැන් ප්‍රධාන වශයෙන් මෝහය මේ හේතුවල් ධර්මවල දැකීම කියන මෙන්න මේකත් එක්ක මේ හේතුව සහ ඵලය. දැන් අපි හිතමු මෙතන මෝහයට අපි හේතුඵල ධර්මවල දැකීම කියන එකක් දානවා. ඒ වගේම දැන් අකුසලය සහ අකුසල මූලය කියන එක. දැන් අපි හිතමු අපි පටිසෝම්පාලේ සිරුවංග ටික. මේ හැම එකම මේ ප්‍රතිනියය දකින්න එක පටිසෝම්පාලේ. එහෙනම් මේක හරියට දැක්කම අන්න එහෙනම් අකුසල පිළිලා කියලා යනවා. එතකොට එහෙනම් එතන ලෝක විවහාරයත් එක්ක ලෝකයේ ලෝකයේදී ලෝභ දේශ මොහ නැත්නම් අලෝභ දේශ සමූහ. එහෙනම් අලෝභ දේශ සමූහ කියන පත්‍යක් අචිත කුසලයේ. එතකොට එතන ඒ ඒ කතා කරන පරියයත් එක්ක එතන බලන්න වෙනවා. ලෝභ දේශ මොහ කියනකොට අකුසලයේ පත්. එතකොට මේ දෙකේම කියනවා පටිච්චසමුප්පන්න බව. පත්‍යෙන් උපදින බව. මෙන්න මේ න්‍යායත් එතන ගලපන්න වෙනවා. එතකොට ඒකත් එක්ක බලනකොට මේ දේශනාවේ මේ විග්‍රහ කරලා තියෙන මූල මූලික කාරණාවත් එක්ක බුදුරණවහන්සේ පෙන්නපු ඒ ආර්ය විනය හික්මන ප්‍රතිපදාවට යොමු වෙනවා. ඊට පස්සේ බොහොම පිළිසන්නේ ඒකෝ තමයි ස්වාමීන් වහන්සේ මෙතනදී අර මේ හිතනවා දැන් අර එතන සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුට ඒතුළු ඔය මහත්ය ගැන කියන වගේ ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ මානෙ මේ අමාරු මාර්ගයකුත් තියෙනවා මේ ආරු මාර්ගයකුත් තියෙනවා හොඳ තොටුපළකුත් තියෙනවා අමාරු තොටුපළකුත් තියෙනවා කියලා වගේනේ එතකොට දැන් සම්මාදිටියපත් වෙච්ච කෙනා අර හැමතිස්සෙම අර කියන්නේ ඒ සත්‍ය දැකේ නැතිවට අර පැනවීමක් එයාට තියෙනවනේ අර ලනුව තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ ඒකට අන්න ඒ විලාවට එයාට මේ යහපත් මාර්ගයේ යන්න මේ අකුසලේ දුරු කරවක්ෂර මාර්ගයට යන ඒ වගේ සිද්ධියකුත් එතන විස්තර වෙනවාද කියන එක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක සරණයි. ඇතර ඒ කන්න එකක් හිතන්න පුළුවන්. මොකද හේතුව ඒ මාර්ගයට යන කෙනා මොකද මූල දර්ශනයක් විග්‍රහ කළාන් කියන්නේ. එතකොට මූලික දර්ශනයක් එක තමයි මේ සියල්ලන් පාදක කරන විග්‍රහ කරගෙන යන්නේ. එතකොට ඒ විදිහේ පැත්තක් අපිට හිතන්න පුළුවන්. මොකද දැන් අපි හිතමු සෝතපන්න වෙච්ච කෙනෙක් ගත්තාම සෝතපන්න වෙච්ච කෙනෙක් සසර යනවා. අය ආත්මහතයි ආත්මහතක් දක්වා ගමන් කරනවා. සමහර ආත්මහත කල්ප ගාණක් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ ඒ කාරණාවට යන තැනදී යම් අර වැරදි ප්‍රතිපදාව අයින් කරලා නිවැරදි ප්‍රතිපදාවට යොමු කරන්න ඒ ඒකත් එක්ක මේ කෙලෙස් දුරු වීමක් ඉස්මතු කරන්න ඒකිනු කෙලෙස් දුරු වෙන බව පෙන්වලා දෙන්න ඒ වගේම නිවීම කරා යොමු වෙන දේ බව පෙන්වලා දෙන්න ඉහළට අරන් යන දෙයක් බවට පෙන්වලා දෙන්න ඒ කාරණාව ඉස්මතු තියෙනවා මේ මේ පරිහායම් බලනකොට. ඒ වගේම ලෝකයේ අපි හිතමු ඒක නැති වෙනාටත් ලෞකික සම්මාදිතිය යුක්ත කෙනාටත් නැත්නම් මාර්ගයට යොමු වෙන කෙනාටත් ඒ ඒ විග්‍රහය කතා කරාම සතර ප්‍රවැත්මත් කතා කරාම සතරේදී පහළට යෑමක් සහ ඉහළට යෑමක් කියන එක නැත්නම් අර නොමග සහ සුමග කියන කාරණාවක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිට අපේ දර්ශනයත් එක්ක අපේ අපේ කෝණයත් එක්ක අපි අපි දකින්න පැත්තත් එක්ක අපට ඒ ප්‍රායෝගික පුරුදු කිරීමට අපට යොමු කරගන්න පුළුවන්. ඊළඟ සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ ශික්ෂාපද සීලය වඩන්නේ නැතුව රකින්න කෙනෙකුට ඒ තැන ඉන්නා නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඊළඟ සරණ. ශික්ෂාපද රකින්න නැතුව සීල රකින්නකොට අපිට දෙපැත්තක් කතා කරන්න පුළුවන්. ඒකත් තමයි ශික්ෂාපද දැන් බුදුරණවහන්සේ සමාදන් වී ගෙන්නා දුන්න සමාදන් වුණු ශික්ෂාපදයේ සකින්න තැනදී අපට කුසල මාර්ගයේ පැත්තේ නැත්නම් අපට මේ සුගති මාර්ගයේ පැත්තේ නැත්නම් අපට මේ ධර්මයේ හම්බෙලා මේ සීල පරිසර සකස් වෙන පැත්තේ යොමු වෙනවා. මොකද අපි වැරදි වලින් ආරක්ෂා වෙලා. ඒ වගේම සමහර අය ඉන්නවා බුදුරණවහන්සේ දැන් අපි කතා කරලා බැලුවොත් අවුරුදු 20කල් ශික්ෂාපද පැනෙන්නේ නැහැ. එතකොට ඒ කාලෙත් මාර්ග මේ සීල රැකපුවයි සෝතාපට්ටි අංග තිබිච්ච අය ඒ හැමදේම තිබුණා. මොකද ශික්ෂා පදයක් නැතුව සීලයක් ජීවමු එකයි. එතකොට එතන සම්පූර්ණයෙන්ම තමන්ගේ නුවණත් එක්ක යන කාරණා. ඊළඟට එහෙම නැතුව එහෙම නැතුවත් ශික්ෂා පද නොදකින පිරිසක්. ශික්ෂා පදයක් රකින්න නැතුව වෙනම් බුදුරණවහන්සේ එතන කියන කෙනෙකුට පොරොන්දු වෙලා රකින්න නැතුව යම් කට්ටියක් ඉන්නවා විවිධ සීලයක් රකින්න. ඒ කියන්නේ අරවැරදැයි නොකරන. නමුත් අර දර්ශනයකට යොමු වෙච්ච කෙනාගේ කෝණියත් එක්ක නෙමෙයි යාට කියන්නේ. එයා ලෝක සාධාරණෙත් එක්ක බලලා නැත්නම් එයාට වැඩක් නැහැ කියලා බලලා එතකොට එහෙනම් ඒ දේ බල පමණින්ම එහෙම හිතුවේ පමණින් මාර්ගයට වෙන්නේ නැහැ. ඒක දර්ශනයත් එක්ක යොමු වෙච්ච තැනයි තමයි ඒක මාර්ගය බවටපත් වෙන්නේ. එහෙම එහෙම නැත්නම් එයාට අනිවාර්යයෙන්ම ඒ ශික්ෂාව අපි හිතීමක් හැටියට කරනකොට ඒ කාරණාවන් බුදුරණවහන්සේ පෙන්න පුලේත් එක්ක කරන ප්‍රතිපදාව බවටපත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට අර විදිහේ කෙනෙකුට නැත්නම් කියන්නේ බුදුරණවහන්සේ වෙන ප්‍රතිපදාවක් නැතුව සීලයක් රැකමින් යන කෙනෙකුට මේ දර්ශනය යොමු කරපුවම එයාට යම් ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඇත්තම කරන්න යම් කිසි කෙනෙක් ලෝකයේ තුල ශික්ෂාපදයක් නොරක ලෝකයේ තුල ජනිත කරනවා නම් ඒ මේ ගුණය මොකක්ද කියලා තේරෙන කෙනෙක්. ඒකයි බුදුරණවහන්සේ පහළ වෙච්ච යුගයේ එවැනි අය හිටියා ගොඩක්. නමුත් ප්‍රශ්න තිබ්බේ ධර්මයේ තිබුණේ නැහැ. එහෙනම් එතන ධර්මයේ එන්නට ඕනේ. ධර්මයේ ආපු තැනදී අන්න එතනදී හම්බ වෙනවා මේ ශික්ෂා පදයක් හැටියට බුදුරජාණන් කියන්නේ ලෝකේ ලෝක ප්‍රඥාප්තියේ කියන කාරණාව ඉක්මවා ගිහිල්ලා මේ සත්‍ය දර්ශනයට යොමු වෙලා ඒ කරන ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා මෙතන මේ විග්‍රහ කරපු කාරණාව තුල තියෙන්නේ අර ශික්ෂා පදයක් හැටියට සමාදන් වෙලා රකින්නවට එහා ගියපු තමා තුළින්ම වැරද්ද නිවැරද්ද තේරුම් අරගෙන ඒක කෙලෙස් සිදු වෙන පැත්ත සහ කෙලෙස් වැඩෙන පැත්ත කියන මෙන්න මේ කාරණා වටහාගෙන කරන පුරුදු කිරීමක් එතන විග්‍රහ කරලා පෙන්වා දෙලා තියෙන්නේ. දැකීමෙන් තේරුම් ගැනීමෙන් කරන වැඩ පිළිවෙල. ඊළඟ සරණයි. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අර පටිසම්පාදේ සංහා පච්චය උපාදාන කියද්දී කාම උපාදාන දිට්ඨි සීලබ්බත අත්වාද කියනවනේ. ඒතකොට ස්වාමීන් වහන්සේ අපිට අර රූපය ඇහැයි රූපය ඇති බව හම්බින ඇත්තයි කියලා පිළිගැනීමත් එක්ක මම කියන්නේ අත්වාද කියන කර්මකත් මම කල්පනා කරන ක්‍රමයක් අහන්ත වෙනවා පොඩ්ඩක් මේ අත්වාදයේ හැටි පොඩ්ඩක් මෙහා අපිට කල්පනා කරන් හිතා ගන්න පුළුවන් ටිකක් මේ ඒතකොට හැම වෙලාවෙම කාම උපාදානය දෙන්නේ නැති බවත් තේරුම් ගන්නවා මේ ඒතකොට සීලබ්බත උපාදාන කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. සරවස්සමයි ඇත්තටම එතන දැන් කාමයා දිස්ත්‍ය දෙකමත් ඔය ආකාරයට දිරුම් ගන්න පුළුවන්. ඔතනදී ඇත්තටම දැන් මේ අද සමාජයේ තියෙන කියන්නේ අපේ සමාජය නම් ගොඩක් ඒක අඩුයි. නමුත් අපි තුල මේ ආරේකාන්ත සීලයකට යොමු වෙනකන් අපි තුල තියෙනවා පුද්ගලයා රකින්න සීල් රකින්න ස්වභාවය. නමුත් දැන් මෙතන ඒ කාලේ විග්‍රහ කරපු ප්‍රතිගායයක් තියෙන. ඒ කාලේදී ඇත්තටම තියෙනවා මේ දැන් සීල වෘතයක්. ඒ කියන්නේ වෘතයකින් විමුක්තියකට ඒ කියන්නේ ඒකට බැසගෙන දුස්ත්‍රිකට ගියා වගේම තමයි. ඒකට බැසගෙන මේ දුෂ්චයත් එක තියෙනවා. දැන් අදටත් සමහරලාවට අපිට නැති වෙන්න බෑ අපිට සමහරලාවට ඒ කාරණාව ඒ කියන්නේ ආරේකාන්ත ශීලයකට යොමු වෙන එක තියෙනවා. අපිට කාමීය ප්‍රකටයි, දෘෂ්ටිය ප්‍රකටයි. නමුත් සමහ අපි රකින්න දැන් එතන මේ කාරණාව කතා කරන්න ගියොත් එහෙම සමහරලාවට අද එච්චරටම මේ සමාජයේ තියෙනවා අපි අපි රකින්නදී නිවනටමයි තියෙන්නේ කියලා. අපි රකින්න සීලය නිවනටමයි හේතු වන්නේ කියලාම අපේ හැඟීම තියෙනවා. නමුත් ඒ නිසාම අද සමහරලාවට මේක සීල වෘතයක් හැටියට කතා කරන්න බැරි තත්යකට පත්ලා තියෙනවා. හැබැයි සීල වෘතයක් කියන කාරණාව සක්කාරිත්‍ය දුරු වීමත් එක්ක දුරු වෙන සංයෝජනයකුයි සීලබ්බත පරම්පර කියන සංයෝජනය. එහෙනම් මේ සංයෝජනේ දුරු වෙන්නේ සක්කාදිරත් එක්කයි. සක්කාදිර කියන සංයෝජනේ නැත්තේ නෑනේ. මොකද සංයෝජනේ සිද්ධ නැති වෙන කාරණාවක් නෙමෙයි. එක වෙලාවක් තිබිලා එක වෙලාවක් නැති වෙන එකක් නෙවෙයි. ඒක සංයෝජන බව හම්බෙන්නේ නැහැ. කුංචි ළමයාට උදාහරණයක් පෙන්වලා දෙන්නේ මහමාලෝක සූත්‍රය. ඒක සංයෝජන බව හම්බෙන්නේ. එහෙනම් අපට අපි අපිට මේක සෝතාපන්න වෙනකන් අපි තුල බලෙන් අයින් කරන එක නෙමෙයි. ඇත්තටම අපි තුල තියෙනවා. එහෙනම් මේ සංයෝජන අපි තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් අපි හැම වෙලෙම තියෙනවා. ඒකෙන් අපට විමුක්තියක් ලැබේ. දැන් ඒකෙන් අපට සැනසීමක් ලැබේ කියන අර ආත්ම දෘෂ්ටි පාදක වෙච්ච චින්තනයක් හැඟීමක් අපිට තියෙනවා. ඉතින් ඒක බලෙන් අපට හැබැයි දැන් කෙනෙකුට දෙන්න පුළුවන් එහෙනම් අපි ඒක අයින් කරන්න. ඒක අපට අයින් කරන්න බෑ. ඒක අපට අයින් කරන්න බෑ. ඒක අයින් වෙන සක්කායදින දුරු වීම. සක්කායිත දුරු වෙච්ච තැනදී ඒක අයින් වෙන්නේ. ඒක මට අයින් කරන්න බෑ. ඒක අපි තුල තියෙන කාරණා. ඒක ඒක නැතිගෙන අපිට සීලයකට යමු වෙච්ච නැතිගෙන අර තියෙන දුස්සීල භාවයත් එක්ක දුගතිය යනවා. මේක සම්පූර්ණයෙන් අහිමි වෙලා යනවා. එහෙමනම් අපට සීලය කියන කාරණාවකට යොමු වෙලා අපි රැක ගන්න දැන් අපට හොඳ පරිසරයක් රැක ගන්න අපි ඒකෙන් නිවන් ලැබෙනවා කියන අපි ඒ ඒ හැඟීම අප තුළ තියෙනවා. අපි ඒක මොකද අපේ සක්කායදිට්ඨියත් එක්ක අපි ඒකට බැඳිලා තියෙනවා. මේක හොඳ නෑ කියන කාරණා. නමුත් අර දර්ශනීය තෙමු වෙච්චනදී ආරිකාන්ත සීලයේ තෙමු වෙච්චනදී ඒ කාරණාව නෑ. එයාගේ සීලය රැකෙනවා. ඒ සීල රකින්නේ අර මේ න්‍යාය පාදක වෙලා නෙමෙයි. අර දර්ශනීය පාදක වෙලා සීලය රැකෙන්නේ. අන්න එක වෙනස තියෙනවා. එහෙනම් මේ දර්ශනයට යොමු වෙන්නට ඕනේ. ඒ ආර්යකාන්සීලයකට යොමු වෙනවා. නැතුව ආර්යකාන්සීලයකට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකේ සෝතපන්න නොවෙච්ච සියලු දෙනාට ඒ කාරණා තියෙනවා. පිරුවන් සරණයි. තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අර මේ මම පොඩ ඉස්සර හිතන්නේ ස්වාමීන් දැන් මේ දැන් අපිට ලෙඩක් ඇති බව ප්‍රකට වුණා කියලා කියන්න බෑ. මට ලෙඩක් ඇති බව ප්‍රකට වුණා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අපිට අවිද්‍යාව නිසානේ ඇති ලෙඩේ නැතිවීම නෙමෙයි මම කියන්නේ ඇති බව ප්‍රකට වීම නිත්‍යයි කියන පදනමයි. ඒතර ස්වාමීන් වහන්සේ අපි ඒ ඒ ස්වභාවය තුළ මොකක් කර පිනක් කරලා හරි සීලයක් රැකලා හරි ඒ ලෙඩෙන් ඒ කියන්නේ නිදහස් වීම පිණිස යද්දී ස්වාමීන් වහන්සේ අපි ඇතිවිච්ච හැටි බලන එක නවත්තලා දාලා වෙන පැත්තකට යනකොට ස්වාමීන් වහන්සේ එතනතර සීලබ්බතයකට යන්න තියෙන ඉඩ තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඇති වෙන හැටි බලුණා ලෙඩක් ඇති බව ප්‍රකටුනේ පටිච්චසමුප්පාදය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපි ශ්‍රද්ධාවෙන් ඒක පිළිඅරන් දෙයක් ඇති බව ප්‍රකට වුණානේ එතන. ඒ ශ්‍රද්ධාවෙන් පිළිඅරන් ඒ සංස්කාරය හැදෙන හැටි කියුවා නම් අර සීලබ්බතේ කියන එක එහෙම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මට හිතෙනවා කොහොමද? තේරුම් ගන්න. හරි. මේ මම දැන් එකේ මා ප්‍රශ්නය ඇහුවේ හේතුඵල ධර්ම දකින්න තැනදී, ඒ කියන්නේ පටිච්චසමුපාදනය දකින්න යමුනහම අර සීල උත්‍රයක් නැත්නම් සීලයක් එක්ක උත්‍රයක් එක්ක යන කාරණා නැත්නම් මේ සංයෝජනේ කැඩෙන පැත්ත සම්පූර්ණ සිදු වෙන්නේ. ඒකට යොමු වෙන පැත්ත නෙමෙයි. ඒ කියන්නේ සක්කායදිට්ඨිය කැඩෙන තැනදී සීලබ්බත පරාම සංයෝජන දුරු වෙන්නේ. ඒකට සක්කායදිට්ඨිය කැඩෙනකොට කැඩීමත් කාර්යකාංශයට යොමු වෙනවා. හැබැයි අපිට මේ හේතුඵල දර්ශනයට යොමු වීම සඳහා අපට අවශ්‍ය පරිසරයක් තියෙන්න ඕනේ. ඒ සඳහා අපට කල්‍යාණ මිත්‍රයසුර සද්ධර්ම ශ්‍රවණය ඇති වෙනවා ඇතිවීමට අපේ කුසල් පැත්තේ ඉස්මතු වෙන්න අපට පුජ්‍යලයක් ඉන්න මට නැත්නම් ලෝකේ පැවැත්මකට යොමු වෙච්ච අපට සම්පූර්ණයෙන්ම හොඳ පැත්ත ධර්මයේ පැත්ත මේ හැම එකක්ම ඉස්මතු වෙන්න අපට ගුණධර්ම පැත්ත හම්බ වෙන්න ඕනේ පුජ්‍යලයකට. එතකොට මේ සතර පැවැත්මක් එක්ක යොමු වෙන තැනදී. එහෙනම් එතනදී අපට සීලය අපි පුජ්‍යලයේ මධ්‍යස්ථ වෙලා රකින්න ස්වභාවයේ ඒ කුසලයේ මේ කියන සියලු දේවල් කැටි වෙන්න ඕනේ. ඒකත් එක තමයි මේ දර්ශනීයක දුමුම හැකියාව තියෙන්නේ. ධර්මයේ ඇහිලා. එහෙනම් අපිට අපේ ජීවිතේ දැනෙන්නේ. මොකද මේ මේ පැත්ත අපි කතා කරේ නැත්නම් කෙනෙක් ඊට පස්සේ දකින දේ තමයි සීලය අවශ්‍ය නැහැ කියන එක. ඒකෙන් දුස්සීල භාවය කියන එක. එතකොට එතනින් සිදු වෙන මොකද්ද? අර දර්ශනීය වංශ පාදක දර්ශනීය සඳහා පාදක වූ සියලු දේවල් අන්න අහිමි වෙලා යනවා. එහෙනම් මුලින්ම මොකද්ද කරන්නේ? වරද ගන්නවා. ඒ නිසා අර මූලාරම්භයේ කාරණාව සම්පූර්ණ තියෙනට ඕනේ. දර්ශනීය යොමු වෙන දේ කාරණා අවශ්‍ය නැහැ. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. නැතිවසන. හොඳයි එහෙනම් අද දවසේදී තාක්ෂණික ගැටලු තිබියදී තුන්වහන්සේ විශේෂ කාර්යයක් සඳහා වෙන ස්ථානයකට වැඩම කර සිටියදී අප කෙරේ වූ ඉතා මහත් අනුකම්පාවෙන් හැමදාමත් වගේම පූජ්‍යපාද ලෞකික අනුදස්ස ස්වාමීන් වහන්සේ මේ කරන්නා උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව අපි ඉතාමත්ම අගයකට සලකනවා. එයින් වෙන්නා වූ සේවය වචනයෙන් විස්තර කරන බෙල්තරම් ස්වාමීන් වහන්සේ ඉතින් මේ දේශනාවන් ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනා මේ ඉන්නසුළු පිරිස පමණ මේ බොහෝ පිරිසක් ශ්‍රවණය කරනවා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා පත්පත් කරගත්තා වූ සියලුම කුසලයන් උත්හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මෙම වෙන ස්වයන් වාස අද සාකච්ඡා කරනවා කියන සඳහා තිරුවන් සරණයි ඉතින් සරණයි අද දවසේ තවන් සිස්තරස් සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ ඉතාකිටි කාලයක් වුණත් ධර්ම සාකච්ඡාවක් කිරීම තුළින් අපි රැස් කරගත සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම දෙවියන්ට අනුමෝදන් කර මනෝමෝදන් වෙත්වා ඒ වගේම ඔබ නමින් නියගේ සිල් ඥාතින විශේෂයෙන් කටපුරු ඥානන් ස්වාමින් වහන්සේ අපවත් වසරක් සැපරි සැපිරෙනවා. ඉතින් ඒ උත්තරමයන් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් නිවිසනසෙන්ද හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට මේ ශීල කුණ ධර්මයන් දහමෙන් සැනසෙන්නට උපකාරයක් වෙත්වා ලෝක ශාසනය සුරක්ෂණ දහම ඉස්මතු කරන මහාතිවරයන් වහන්සේලාටත් දහමෙන් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා ඒ වගේම මේ සවස් සිට සජීවී සහකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාට, ඒ වගේම මාව මේ සඳහා යොමු කරපු මහජාර රවින්ද කොග්ගලගේ මහත්මයාට, ඒ වගේම නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, ඒ වගේම හිටපු නායක සමුදාපති අද්විරාල් සීමන් රණසිංහ මහත්මයා ඇතුළු කොට ඇති නායක සමුදාව ශීල් දනාටත්, ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සෑම ශීල් දනාටත් මේ කුණ දහමනුමෝදන් වෙලා උතුම් දහමින් සැනසෙන මේ සියල්ලක්ම හේතු වාසනා වේවා ශීල් දනාටම තෙරුවන් සරණයි.